මේකට කැමැති වෙන. මේක තමයි මේ භවයන්ගෙන් ඊටාම ගොරෝසු දේ. එහෙම නැත්නම් ගොඩාක් ප්‍රසිද්ධව දුක තියෙන දේ. නමුත් මේක තමයි බුදුරු පහළ වෙන්නේ. මේක විතරයි නිවන් දකින්න පුළුවන්. ඒ නිසා අපි ඒ මේ වෙනකොට අපි විඳලා තියෙන ජීවිතේ කටුකරෝසන එහෙම නැත්නම් ඒ දුක්ඛිත தত্ত্ব අපි ආහාර කරගන්නවා.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 දැනගෙන අපිට කියන්න පුළුවන් මේ කාම භවය ලද්දා පටන් ගෙවලා අමාරු වෙලා මේකෙන් මැරලා ගියොත් අපිට මේක කෙලවර කරගන්න බෑ. අපි මේක දිගපල්ල මැන ගන්න බෑ. ඒ නිසා අපි මේකට සාපේක්ෂව වෙන එකක් ගන්නවා. අරගෙන එතන ඉඳලා මේක දිහා බලනවා. එතකොට පේන්නේ තියෙනවා මේක සාපේක්ෂ තත්වයක් මිසක් කාම භවය කියන්නේ කේවල තත්වයක්වත් අංග සම්පූර්ණ තත්වයක්වත් නෙවෙයි. ඒකට සාපේක්ෂව රූප භවයක්. එහෙම නැත්නම් අරූප භවයක් නිසා සරුවචනහන්සේ මූල ධර්මානුකූලව පෙන්ලා දෙනවා. ඒක හරියට වතුරේ ඉන්න ඉස්කෙඩියා ඌට තාම පේන්නේ ජලජ ලෝකේ පමණයි. ඌ ඒ රූපාන්තරණේ ජලජ සතෙක් විතර ගත කරනකොට ඌ නිතරම ජලාශයේ ඉන්න අම්මව දකිනවා. තමන්ගේ ස්වරූපේ අම්මගේ ස්වරූපය වෙනයි. නමුත් ඉඳපු ගමන් ඒ අම්මා ජලාශයෙන් පිට යන වෙලාවක් ඉන්නවා. ඉතින් අර ඉස්කෙඩියන්ට ලොකු ප්‍රශ්නයක්. දැන් අපේ සහෝදර සහෝදරියගේ හැටි වෙනස්.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 දැන් උඹලා මේ වතුර නැතුව මැරෙනවා. මේ උබේ ජීවින් කියන්නේ ගොඩ ජීවත් වෙන්නත් පුළුවන් වතුර ජීවත් වෙන්නත් පුළුවන්. ඉතින් ඉසිරියන් වෙන කට අරගෙන අහගෙන ඉන්න මේ අම්මා කියන දේ කවදා හෝ ප්‍රත්‍යක්ෂණය කරනවා. අත් දකින්නකම් මේගොල්ලන්ට එතකම්ම බාහිර කර්මල් තියෙනවා. මහලුවෙක් වගේ කටයුතු කරන්නේ මුත් ක්‍රමයෙන් අර බාහිර කර්මල ඇතුළට ඇද ගන්න අතර පුංචි කකුල් දෙකක් පිටිපස්සෙන් එනවා ඊට පස්සේ ඉස්සරහින් කකුල් දෙකක් ඇවිල්ලා අර ජලජ ප්‍රාණියා ක්‍රමයෙන් කටුස්සෙක්ගේ සූරපිට වගේපත් වෙලා ඊට පස්සේ ක්‍රමයෙන් උගේ නියම කාලය ආපුවාම පෙනාලු ශෝෂණ පද්ධතිය හැදෙනවා. එතකොට වටරම අර කර්මලේ කරපු වැඩ කර දීලා හැමත වතුර වැඩිච්චාම මේක හැම හරහත් ඔක්සිජන් උරා ගන්න පුළුවන්. එළියට ගිහිල්ලා පෙනාලු හරහත් ඔස්ම ගන්න පුළුවන්. එතකොට යාට උබේ ජීවීන් කියන තත්ත්වකටපත් වෙච්චාම ඒක අර ගෙඹි ජීවිතයේ අනිවාර්යෙන් පසුකල යුතු රූපාන්තරණ අවස්ථාවක්.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 මිනිස්යාගේ බර මෙච්චරයි මෙච්චර දිග දණ්ඩක මෙතන ලෝකේ තියලා මැදට අඩයක් තිබ්බනම් අඩේ වාංගු වෙනකොට මගේ මිනිස්යාගේ බරෙන් ලෝකේ උස්සන්න පුළුවන් ප්‍රශ්නේ තියෙන අඩයක් නැතිකම කිව්වා. මේ අඩිය අල්ලා ගන්න කවුරු හරි ඉන්නවනම් මගේ බර දාලා පදිනකොට ලෝකේ භූමිකම්පාවක් කරතයි. ඔය ਸਰවඥාන්සේ සඳහන් කරනවා මේ කාම ලෝකයේ තියෙන වස්තු කාම ක්ලේශ කාම දෙකම පුංචි රූපයකට හාංගු කරලා ගුලන්න පුළුවන්. ඒක తాවකාලික වුණාට ප්‍රත්‍යක්ෂණය කළ හැක්කක්. අත්විඳිය හැක්කක්. ඒ සඳහා සමහර තැන්වල අපි මේ කතා කරන්නේ භවය කාම භවය රූප භවය අරූප භවය ඒකට පෙන්නනවා කාය විවේකේ ඔබ මේ කාම ලෝකයෙන් සහ වස්තු කාමයෙන් නැත්නම් කාම වස්තුන්ගෙන් වෙන් වෙන්න කාය විවේකය අවශ්‍යයි කාය විවේකයේ ඇවග ඇවිල්ලා ඔබ චිත්ත විවේකය සාක්ෂාත් කරනකොට කාය විවේකයේ ඇයි සාධාරණීකරණය කරන්නේ කොහොමද?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 ඒ ලෝකේ කවුරක්වත් නැහැ රණ්ඩු සරුවල් කරන්න. ඒ රෝගේ කවුරක්වත් නැහැ මේවා ගහපා දෙන්න. ඕනේ තරම් යන්න පුළුවන් නම කවුරක්වත් යන්නේ නැහැ. යන්නේ නැත්තේ මොකද? මේ කාම ලෝකයේ තියෙන තද බල බැඳීම නිසා. ඉතින් ඒක සාමාන්‍ය සරුවචන් වහන්සේගේ ආනුපුබ්බේ කතාවේදී කියන්නේ මිනිස්යාට දාන කතාව කියලා දෙනවා. දාන කතාවෙන් එයා සතු ධාර්මික වස්තුව තව කෙනෙක්ගේ හිතසුව පිණිස අන්නපානං ගරං වත්තම් මාලාගන්ධ ආදී වශයෙන් කාට හරි දීලා තේරුම් ගන්න මේවා කෑදී මම කෑ හැකි පරිභෝග කළ හැකි වස්තු තව කෙනෙක්ගේ හිතසුව පිණිස දීපුවාම අර निराமிස සුඛයේ පුංචි කොටසක් අපිට අත්දකින්න පුළුවන් මේ කාම ලෝකේ සම්පූර්ණ අමුදරුවන් රකෙද්දී පෞල් ජීවිත ගත කරද්දී ඒක සිංහලයා කියනවා කෑදේ ගඳයි දුන්දේ සුවඳයි. අපි මේ සංඝයාට කියලා පුදන දාහනේ අපිකත් අපි කෑවොත් මේ ශරීරේ හරහා ගිය ගමන් මේක අසුචි සහ මූත්‍ර බවටපත් වෙනවා. සංඝයා වහන්සේට මට දුන්නට පස්සේ ඒක අපිට ඥාතින් එක්ක දෙයියන් සමත් බෙදා ගන්න පුළුවන් කුසල බවටපත් වෙනවා. ඒක බොහොම සුවඳයි.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 කනෝල් කැපෙන්නේ නැහැ. මුල් අදින්නේ නැහැ. කල්ල චිත්තයගේ හිත කලල් වෙනවා. මුදු චිත්තං ඊටාමත්ම මුදු බවටපත් වෙනවා. උදග්ග චිත්තම් මේ කාමයාගෙන් අයින් වෙලා රූප ලෝකයට යන්න කාය විවේකයේ අරහ චිත්ත විකටන උද්‍යෝගිමත් හිතක් වෙන්න ඕනේ. පසන්න චිත්තං මේක මේ කාටවත් වදේට ආදායම් බද්ද නිදහස් වෙන්න අනුන්ට කියාපහඬ මවාපහඬ නෙවෙයි තමන්ගෙම ප්‍රසන්න භාවයක් එන්න ඕනේ උදක්ක චිත්තං පසන්න චිත්තං විනීවරණ චිත්තං නීවරණ කියන දුරු වුණාට පස්සේ තමයි එහෙම නැත්නම් මේ ග්ලාධ්‍ය කාය විවේකේ හරහා චිත්ත විවේකේ යම් ප්‍රමාණයක් සාධාරණීකරණය කරන බුද්ධ විඳතර පස්සේ තමයි සරුවත් ඥානසේ සාමුක්කාංශික දේවතාවාවක් නැත්නම් මේ සම්මාදිට්ඨිය පිළිබඳව අපි මේකෙත් ගත්තනේ සත්‍ය සතර පිළිබඳව අපි කතා කරානේ.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 ඒක සුප්‍රත්‍යජනක හැටි. ඒකේ උපදින කොනා මේකට බැඳීගෙන හිටින්නේ. සර්වඥාන්ස විතරක් ඒක දිගේ ඉහළට පේන ක්‍රමේ පෙන්නලා රූප භාවයක් නැත්තම් කවදාකවත් කාම භාවය පිළිබඳව අපිට අවබෝධයක් ගන්න බෑ. හැබැයි රූප භාවය කියන්නේ මේ කාම භවය ප්‍රතිස්ථාපනය කිරීමට වේදිකාවක් තලයක් වෙනවා මිස වැඩේ ඉවර නෑ. ඊට පස්සේ මේ රූපය ගෙවම් කරන හැටි. කාමේසා කාම සංඥාව ගෙවම් කරගේ රූපය ගෙවම් කරාට පස්සේ එයාට ඊට පස්සේ අරූපී භවයක් අරූපී තත්ත්වයක් ඇති වෙනවා. දැන් එයාට තේරෙනවා මේ එකම මනුස්ස ආත්මය තුළ ඕනනම් නැත්නම් නොදැනුවත්කම තිබුණා නම් කාම භවෙම ඉපදිලා කාම භවෙම ගත කළා කාම භවෙම මැරෙනවා. එයාට සීල ශික්ෂාව තියෙනවා නම් රූප භව අරූප භව දෙක ලබන්න පුළුවන්. ඒ දෙකේ එnde end ඝර්ෂණය අඩුයි, ගැටුම අඩුයි, පෙත හරි පිරිසුදුයි. ඉන්නේ ඒ මට්ටමට ගිය අය තරඟිකුත් නැහැ, නිර්ආමේශ සුඛයක් තියෙන්නේ. ඉතින් ඒ නිර්ආමේශ සුඛේ නඩත්තු කරන්න දෙයක්වත් ඇත්තේ නැහැ. ඒ බව තියෙද්දි මේ කාම ලෝකයේ ගත කරන ලෝකයේත් එක බලනකොට මේක සම්පූර්ණ කාම ලෝකයට අවලංගු දණක් වගේ අප්‍රකාශිත තනක් වගේ මෙන්න මේ තුන වෙන් වෙන් දැනගත්තට පස්සේ තමයි අපිට දල වශයෙන් අදහසක් ගන්න පුළුවන් වෙන්නේ කොතනක හෝ මේ තුනෙන් එකක જાතිය හට ගන්න.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 ඒක මේ හුදු විග්‍රහයක් නෙවෙයි අද්දකිය හැක්කක්. සාන්දෘෂ්ටික වශයෙන් අද්දකිය හැක්කක්. හැබැයි කාම භවයේ පමණක් දන්න කෙනාට ඒක හිතන්නවත් බෑ. මොකද යම් භවයකට හිත බැඳුනොත් ඒ නිසාම අනික් භව දෙක යට අවලංගු වෙනවා. යම් වෙලාවක කාම භවයේ ඉඳලා රූප භවයට කියලා රූප භවයේ හිත බැඳී ගත්තොත් එයාට කාම භවයේ අරූප භවය අවලංගු වෙනවා.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 කාමභෝගී සත්‍යයට ඒක දැක් ගන්න බෑ මොකද එයා දන්නේ නැහැ. ඉතින් මෙච්චරමයි හිටින එක බැඳිලාමයි හටගන්නේ. නමුත් රූප ලෝකේ අරූප ලෝකේ දන්න එහෙම නැත්නම් සීල ශික්ෂාවයි සමාධි ශික්ෂාවයි දෙකම තියෙන එකනට මේ දෙකේ ඇත්තරම සමාධි ශික්ෂාව දෙකක් දෙනවා රූප ලෝකේ අරූප ලෝකේ කියලා.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 తත්‍ර తත්‍රාබි නන්දනීය ස්වභාවයක් බව තේරුම් ගන්න වෙනවා. මේ සම්මා දිට්ඨිය තව පොතු ඇරලා සුද්ධ කරලා දෙන්න. අන්න ඒ ඒ භවයන්ගේ බැඳෙන ගතියට අපි උපාදානය කියලා කියනවා. කාම භවයට ගිය එකන ඒක අල්ලනවා. එයා හිතන්නේ එච්චරමයි තියෙන්නේ. ඒක බැඳෙන එක ඒ වගේ තමන්ගේ දුවදරුවන් ඒ වගේම නෑයින්ට දන්න කියන අයට පුළුවන් තරම් බැඳීමට උදව් කරන එක තමයි.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 ඉතින් මේ උපදි විවේකේ නැතිකරන්න මේ උපාදාන කියන සංකල්පය ඒක මේ අනික් සාසුරකින් අහලා වැඩක් නැහැ. ඒක සරුවච්චන් වහන්සේට පමණක්ම ආවේනික ගතියක්. එහෙම නැත්නම් අනෙකුත් ඇත්තෝ මේ කාය විවේකය විශේෂයෙන්ම ඕනෙම සංස්කෘතියක පඬිතයන් විසින් සත්පුරුෂයන් විසින් කාය විවේකය අගය කරනවා. චිත්ත විකත් අවි කරනවා ගන්න පුළුවන් කව බැරිම පැත්තක තියේදී. නමුත් මේ උපදි විවේකය යත්තන්ට ගෝචර වෙන්නේ නැහැ. ඒගොල්ලෝ හිතනවා මේ කාම භවයට වැඩිය ද රූප භවය රූප වලට අරූප භවය. නමුත් අරූප භවයේ තියෙන මනාපේ නිසා ඒකෙන් මැරලා ගිහිලා ආය කාම භවයට එන්න පුළුවන් නිසා එහාට ස්ථිර සුඛයක් එහෙම නැත්නම් සාක්ෂාත්කරණයක් ඒකට සමාදම් වීමක් කරන්න බෑ. ඒ නිසා ඒ ඒ භවයන්ට ඇති මේ උපය උපාදාන අදිඨාන අබිනිවේෂානුසේ වශයෙන් මේකේ තියෙන උපය උපදී උපාදාන අදිඨාන ආසය අනුසය වශයෙන් මේ යට තියෙන කාපට් එකේ යට තියෙන මේ සියුන් දූවිලි තට්ටුව සරුවචන් වහන්සේට පෙන්න දෙන්න වෙනවා මිත්‍ෙක් මේ ආයාසයෙන් ඇති කරගත්තා වූ මේ පිරිසිදු නැත්නම් කාය විවේකේ චිත්ත විවේකය කොත බලඳ ගන්න අභිෂේක කරන්න නේත්‍ර ඇරව ගන්න ඒ කොටසට අපි කියනවා මේ භවයට හේතුව උපාදානය මේ උපාදානය පිළිබඳව දැනීම සම්මාදිට්ඨිය කියලා අදගත කොටසේදී සාරිපුත්‍ර සාන් සඳහන් කරනවා උපාදානංච පජානාති උපාදාන සමුදයන්ත පජානාති උපාදාන නිරෝධංච පජානාති උපාදාන නිරෝධගාමිනී පටිපදංච පජානාති එතකොට මේ පියවර තුන හතරෙන් අපි ඇවිල්ලා තියෙන ඉතාමත්ම ගැඹුරු දාර්ශනික ආධ්‍යාත්මික පැත්තකට ඉතින් මේක ਸਰුවඥ විග්‍රහයක් මේක.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 ඒගොල්ලෝ හිතුවේ මේ අරූප භවය නැත්නම් අරූප ලෝකය නැත්නම් මේ අරූප ධානය ඊට පස්සේ ඒකෙන් චුත වෙලා ගියාට පස්සේ හම්බෙන අරූප භවය තමයි කිට්ටුම තන ඉන් එහා ප්‍රදේශයේ බ්‍රහ්මයට අයිති දෙයක්. ඒක මට බෑ භක්ම දාතයත්ට කිට් වෙන්න මෙච්චරයි කරන්න පුළුවන් කියලා. නමුත් ਸਰවඥාන්සේ සඳහන් කරනවා මේ අරූප ධානය හෝ එහෙම නැත්නම් මේ රූපයගේ අභාව ප්‍රත්‍යම්පති භාවනාදී අත්දකින්න කෙනාට එහිම පවතිනා වූ මේ කෙලෙස් මණ්ඩි මේ කෙලෙස් කහට එහෙනම් ආසය අනුසය දැක ගන්න පුළුවන් ක්‍රම කීපයක් ඕනේ ඒ සඳහා ඒ සම්මාදිට්ඨිය පාර වීමට ද්වේ මේ භික්කවේ පච්චා සම්මාදිට්ඨිය උපාදාය කතමේ ද්වේ පරතෝච ഘോഷෝ අජ්ජත යෝනිසෝමනසිකාරෝ මහණි යම් කිසි කෙනෙකුට මේ සම්මාදිට්ඨිය පහළ වෙන්න සර්වඥතා ඥාන අනුව ආසන්න කාරණා දෙකක් තියෙනවා එකක් තමයි අනුන්ට අහුම්කම් දෙන්න ඕනේ පරතෝ ഘോഷේ කියලා කියනවා මේකට එහෙම නැත්නම් සුත්තමය ඥානය කියලා කියනවා. මේකෙන් පැහැදිලිවම සරුවචනාංශේ දේශනා කරනවා අපේ සාමාන්‍ය කල්පනා පතයක ප්‍රපංච වීතියක කවදාකවත් මේක පහළ වෙන්නේ නැහැ. අහන්නම ඕනේ. නිසා ශ්‍රාවකෙක් වෙන්න ඕනේ. ඒක නිසා සරුවචාන්සේ සඳහන් කරනවා සම්මා දිට්ඨිය කල්පනා කරලා ගන්න බෑ. තටමලා ගන්න බෑ. ඒකට අනිවාර්යයෙන්ම අහුම්කම් දෙන්න ඕනේ.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 දණු කදේ ගැහුවා වගේ එයා අර ගන්නවා මේ ගමන සඳහා මට ශික්ෂාව අත්‍යවශ්‍යයි. ඒ ශික්ෂාව වරදොලල්නවා. වරද ඇල්ලුවාට පස්සේ ඒක ඒ කෙනාට කුරුසිට තියලා එන ගැහුවා වගේ පුදුමාකාර හිරවිල්ලක් වෙනවා. ඒක ඇත්තටම මේ රුචියටම නාපෙට සැප දෙනවට කරන එකක් නෙවෙයි.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 ඉතින් සර්වඥාන්සේ ඒක මදුපිණ්ඩික සූත්‍රයේදී පෙන්නනවා. ඇත්තටම සර්වඥාන්සේ ඉච්ඡට ලොකු විග්‍රහයක් ඒක කරන්නේ නමුත් ඒ විග්‍රහයේ වැදගත්කම දැනගත්ත ස්වාමීන් වහන්සේලා ශ්‍රාවක පිරිස කොට්ටිත ස්වාමීන් වහන්සේ ළඟට ගිහිල්ලා විස්තර ඉල්ලනවා. මෙන්න මෙහෙම දෙයක් සරුවචනාංශේ නැවත නැවතත් මතු කරා අපිට ඒක අල්ලා ගන්න බැරි වුණයි කියලා.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 මොකද ඔබ වහන්සේ බුදුහාමුදුරන් වහන්සේ විසින් මෙවැනි දේවල් විස්තර කිරීමේ දක්ෂෙක් වශයෙන් තේරුම් අරගෙන තියෙනවා කියලා ඊට පස්සේ ඒ ස්වාමීන් වහන්සේ විතර කරනවා මේ ඇහැ කන නාසය දිව කය ආදී වශයෙන් අපි මේ හැම එකකින්ම ලබන අත්දැකීමක් ගත්තොත් එතන ස්පර්ශයක් ගත්තොත් එහෙම නැත්නම් ඇහෙන් වෙන දැකීමක් කනෙන් වෙන ඇසීමක් ආදී සිද්ධියක් ගත්තොත් ඒ හැම තැනකදීම මූලධර්මයේ දන්නවනම් මෙන්න මේ ස්ථානයේදී මෙන්න මේ ආකාරයෙන් වෙස්වලාගෙන මේ උපාදානය ගෙටරින්ග ගන්නවා. ඒ ගෙටරින්ග ගත්තට පස්සේ අත්ත යුත්තයාගේට මුත් කබල්ලාය ගිහිල්ලා මුත්තාවල් ගියා නෑ වගේ පිළිකාවක් පැතිරුණා වගේ පැතිරුණාට පස්සේ එතකොට තේරෙනවා අපිට දැන් මේක පිළිකාවක් කියලා. නමුත් ඒක පටන් ගන්න තැනදී උඹමයි ආහාර දීලා තියෙන්නේ. උඹමයි පොහොර දාලා තියෙන්නේ. පිළිකාව කවුරුත් දාපු එකක් නෙවෙයි. අන්නේ මුල අල්ලන හැටි කියන්නයි මේ දරුවචන්හන්සේ මේ කියලා තියෙන්නේ කියලා. ඉස්ලාම් උන්වහන්සේ වැඩි විස්තර සඳහා ඒ මදුපින්නික සූත්‍රය කියවන්නේ ඒක මජ්ක්‍ධිම නිකායේ සඳහන් වෙලා තියෙන සූත්‍රයක්. ඒකේ කියලා තියෙනවා හය ආකාරයකින්ම මේ බාහිර රූප රම්මන නැත්නම් බාහිර ආරම්මන ගෙට වදින හැටි.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 දේවදත්තගේ සිද්ධ වෙනවා. පෘථජ්ජන්‍යගේ සිද්ධ වෙනවා. මහා සාරිපුත්තු ස්වාමීන්ගේ සිද්ධ වෙනවා. එතකොට අපි ඒකට බුදුහාමුදුරෝ කියන්නේ මේ සම්සිද්ධියට නමක් දාන ස්පර්ශය. මේ තුන් දෙනාගේ එකතු වීම ස්පර්ශය. මේ ස්පර්ශ කරනකොට ඒක ස්පර්ශ කරන බව දැනෙන්නේ අපිට ඒක විඳින්න පුළුවන්. ඒ වෙලාවේ කනට එන ශබ්ද ස්පර්ශ වෙන්නේ නැති නිසා අපිට අසන්නයක් වඩපත් වෙන්න බෑ. එතෙන්දී දකින්නක් වඩ විතරයිපත් වෙන්න පුළුවන්නේ. නාසයේ ඒ වෙලාවේ ගඳක් දැනෙමින් තියෙන්නත් ඉඩ තියෙනවා. නමුත් අපිට ඒකට ගඳ බලන්නෙක් වෙන්න බෑ. දිවට රසාවට රස බලන්නෙක් වෙන්න බෑ. අපි ඒ වෙලාවේ දකින්නක් වඩපත් වෙනවා. ඒ ඒ දකින රූපයේ තියෙන වින්දනයක් අනුව.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 මූණට මූණ දාලා තියෙනවා වෙන්න පුළුවන්. ඇත්තටම කියනවා වචනේ පරිසමාප්තාර්ථයෙන් ඒකට මූණට මූණ දැම්ම කියලාවත් කියන්න බෑ. මොකද විඥානය විසින් කපුකම කරලා නැහැ. ඉතින් විඥානේ යම් තැනකද දෙන්න ගැට ගහන්නේ. එතෙන්ට ස්පර්ශය දක්වා අපට යන්න බෑ. නමුත් ਸਰවඥාන්සේ ස්පර්ශයත් විස්තර කරලා තියෙනවා නාය විපස්සනා ක්‍රමයේ. තර්කණය අනුව වේදනාවේදී තමයි අපට දැනගන්න පුළුවන් ඉන්නේ වින්දනය සැප දුක අදුක්කම සුඛ මනාප අමනාප මනාප මනාප කියලා මේක පහළ වෙනවා. ඒ යං වේදේති තං සංජානාති. ඒ දකින විඳින දේ අපි නැවත දැන ගැනීමට ලකුණක් තියෙනවා. නැවත හඳුනා ගැනීම සඳහා ලකුණක් තියෙනවා.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 කම්මැලියෙක් බුබ්බඩේක් ශරීර හොරෙක් ඒක පැල්කොටයක් අටවන දෙවිලා තිනවා වැටි මුරුංග ගහක් යට. ඉතුගේ වැඩේම කිසිම රස්සාවක් කරන්නේ නැතුළු ඒක ගිහිල්ලා බුදියාගෙන ඉන්නේකලු සාධාරණීකරණය කරනවා. මු ගෙට කොට වෙනකොට දැක්කලු ගහේ හොද්දට අතු ඉති පිහිట్లా මල් හැදිලා තියෙනවා. මු නිදාගෙන කල්පනා කරාලු කොහොම කරක්වත් මේ මල් ටික බුබුලු හැදෙනවනේ. ඒ බුබුලු හැදිලි ලෝක කරල් බර වෙලා හිටිනවනේ. මම දැන් දැන්වත් මේ කම්මැලිකම අතහැරලා මේ මුරුංග කරල් ටික ඔක්කොම අරගෙන ගිහිල්ල ඉවරලා නැත්නම් මම දක්ෂ විදියට මේක නෙලාගෙන ගිහිල්ලා පොළට ගෙනියලා මම කොහොම හරි පුංචි එලිපැටියක් ගන්නවා. මහා දෙයක් ගන්න බෑනේ මුරුංගනේ මං එලිපැටිය කරන මං ඒකට හුද්දට කණ්ඩ බොන්න දීලා කොහොම හරි තර කරලා මං ඒක පට්ටි දාලා කොහොම හරි එළුර බෝ කරගන්න මොකද එළුවා අවුරුද්දකට සැකයක් විතර පැටව දානවා. නොබෝ කලකින් මට එළුරංචුවක් හදා ගන්න පුළුවන් වෙයි. එළුරංචුව හදාගත්තට පස්සේ මම තෑයෙන කොටසක් එළුව දීලා මම හරකෙක් ගන්නවා. එළදෙනක් ගන්නවා. එළදෙනත් බෝ කරනවා. ඉතින් කාලයක් යනකොට මම හොඳ හරප්පට්ටියක් අයිතිකාරයෙක් වෙනවා. මට පත්කෝ රතේ ලැබෙනවා. එළුව ඉන්නවා. මෙහෙම ඉන්නකොට මට මේ ආයෝජනය කරන්න පුළුවන් ඕන දෙයකට මම ඊට පස්සේ හොඳ ගයක් හදනවා. හොඳ ගෑණියක් ගන්නවා. හොඳ වාහනයක් ගන්නවා. එනිල දැන් ඉතින් හීනෙන් එයා කල්පනා කරනවා අලුත හදපු ගෙට ගෑණි අරගෙන ඒ කරත්තේ මේ කාර් එකේ එන හැටි. ඉතින් එතකොට උට කල්පනා වෙනවා දැන් ගේ ළඟටම කාර් එක ගන්න විදියක් නැහැ මුරුංග ගහත්තේ නින්දා. ඌවර නිති මරගහතේ පොරෝගෙන ඉලෙලා ඕකෝකටත් කරේක මුරුංග ගහ කපනවා. කපන කොටයි තේරිලා දෙන්නේ තාම මුරුංග ගහේ බුබුලුවත් ඇවිල්ලා නැහැ. මූ ඉඳලා තියෙන අර මුරුංග මල් දැකපු එකේ හීන ලෝකේ. ඉතින් ඒක පුංචි කතාපතක තිබුණාට හොඳට බලන්න අපිට සිදුවෙන දේ. අපි මේ භාවනා කර කර යනකොට කිසිම අදාළ නැති කාරණාවක් එළියට ආවට පස්සේ අපි කොච්චරක් ඒක දිගේ යනවද කිව්වොත් එහෙම අනිගාන ගැස්සිලා වදි වෙලා එනවා. ආ ආනාපානෙ ඉන්න තිබ්බේ දැන් මේ කොහෙද හිටියේ? දැන් සක්මන් කර කර ඉන්නකොට ඉන්ටපු ගමන් තේරෙනවා මේ අපි පාරෙන් පිටපොට ගිහිල්ලා ඒකේ සක්විති රජමාලිගා හදලා ආයසරයක් බලනකොට පේනවා මේ පොළවේ පාවි පෑගෙන එක මතක නැති වෙලා.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 ඒක හොඳටම ප්‍රසිද්ධයි. ඒක හරිය ගැසිලා පේන්නේ මේ ආනපන හිඳ ගියාම ඔන්න හිතනවා. ඒක සංකතයක්. එතන හටගද්දියා ඕලාරිකයි බොහොම ප්‍රසිද්ධයි. පටිච්ච සමුප්පන්න ඒක මෙතෙන්ට එන්නේ ඉස්සලා ලකුණ ඔක්කොත් තිබ්බේ නෑ. ඒ ඒ හේතු ප්‍රත්‍යයෙන් හටගත්තේ. නමුත් මේක අජෝසති අභිවදති අභිනන්දති.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 එනවත් එක්කම ඒක ගැන හිතන්න පටන් ගන්නවා. ඒක නොදැනුවත්වම අල්ලවදා ගන්නවා. ඒකට රිංග ගන්නවා. ඉතින් ඒ නිසා ඒක සිද්ධ වෙද්දී ඒ අජෝසනේ අභිවදනය සහ අභිනන්දනය සර්ව බලධාරී දෙවියන්ට හේතු කරන එක අසාධාරණයි කියලා බුදුහාමුදුරුවෝ කියන්නේ. ඒක මේ අල්ලපු ගෙදරට හේතු කරන එකත් අසාධාරණයි.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 පිටින් එන කොම්බලාවත් දුම්මැස කණු දෙක උඩට නගිනවලු. අපිත් මේ භාවනා කරනකොට මේ කිවිසගත් ආහනපානෙ තියේදී මං කහ පාට දැක්ක මං රතු පාට දැක්ක මං මේ මේ අරය දැක්ක මං මෙහා දැක්ක එහෙම නැත්නම් මං දැක්කේ නැහැ. පුදුමාකාර නඩුවක් මේකේ.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 නමුත් කෙලෙස් බහුලයි. නමුත් මට ආරක්ෂක භූමිය නම් නැවත පයයි. වම දකුණයි. මේක මෙතෙන් ගන්න බෑ. ඒ දකින්නකොට පශ්චාත්තාපුනොත් අසත්පුරුසයි. මේක මන් දැන් දකිනවා මට පේනවා මේ කෙලෙසේ ජයගත්ත බව. අන්න ඒ වෙලාවේදී යාට මේ තියෙන නිකන් කැරකෙන ගිනි ගලකට යකඩයක් අල්ලපුවා වගේ ගිනි පුපුරු විසි වෙන කපාගෙන යනවා තේරෙනවා මේ දෙක අතර තඩමාරුව කෙලස් පැත්තට අදින හැටිත් නික්ලේශී පැත්තට අවංකව බලානින් දැද්දි මට එන්න බැරි හැටි දකින්න මිනිහගේ විතරයි කෙලස් කැපෙන්නේ එතන තමයි බුදුරජාණන් වහන්සේගේ බුදු ඇත්තටම තමයි බුදුහාමරගේ රැස් වී දෙන තැන ඒක තමයි ධර්මෝජාව කියන්නේ ඒක නිසා පස්සතෝ චාපේ රූපං සේවතෝ චාපි වේදනං කීයතනෝ පසවිච්ඡති එවං සෝ චරති සතෝ මෙන්න මේකට සතිචර්යාව කියන්නේ එනතු වහාම කනට දෙයක් ගහලා ගෙනල්ලා වමේ වමේ දකුණේ පිහිටන එක නෙවෙයි ඒක තමයි සමාධි ශික්ෂා මෙතන තියෙන්නේ විපස්සනා ශික්ෂාව යා යුත්තේ මෙතන ගිහිල්ලා තියෙන්නේ එතන එතන ගෑහෙන දුරට ගිහිල්ලා කොච්චරද කියනවනම් වේදනාවක් විදිරන හැබැයි දන්නවා මම ඉන්නේ රූපයක් බලමින් වේදනාවක් විඳිමින් නමුත් ඒක අභිවන්දනය කරන්නේ අභි අභිනන්දනය කරන්නේ අභිවදනය කරන්නේ අජෝසනය කරන්නේ අන්න මෙතන තමයි කෙලස් කැපෙන්නේ බුදුදහම කියනවා යා නිවනෙම තමයි ඉන්නේ කියලා.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 උම්මල ගෑද කැලක් හැපෙන්නේ නිකන් නිකම්ම නිකම් බත්. උකුල් මතුයි බතුයි කන්නා වගේ ඉඳපු ගමන් පිටපයින් පැන්නට මොකද අභිවන්දනය කරන තු අභිනදනය අභිවදනය කරන තු එක දකින්නවනම් බුදුචානන්සර කොච්චර ඈත හිටියත් පේන මේ මනුස්සයාට දැන් සංසිද්ධිය පේනවා ලේ පිට අල්ලලා තියෙනවා. එමුතු මේ හිර කරලා සක්මනේ හිර කරන යන එකක් නෙවෙයි. ඒක නිසා සක්මන් කරන ගමන් ඒ රූප පෙනුනට ඒකන පශ්චාත්තාප වෙන්න දෙයක් නෑ. ඒක ගිලිහිලා රූපෙන් අභිනන්දනයක් අබද ආවත් පශ්චාත්තාප වෙන්න බෑ. මතක තියාගන්න කවදා හරි මට අස්පනා පිට ලේ පිට මේක දැක ගන්න පුළුවන් වුණොත් ඒ දකින්න වෙලාවේදී කෙලස් කැපෙනවා කියන එක පමණයි මේ ආහතේ අනුසේ ධර්මගේ වෙනවා එහෙම නැත්නම් මේ උපේ උපාදාන ගෙවිනවා කියන එක තියෙනවා. ඒක නිසා සරුවඥාන්සේ සඳහන් කළා තියෙනවා ගාමී අරඤ්ඤේ සුඛ දුක්ඛ පුට්ඨෝ නීවත්තනා නොච පරන්දහෙය පුසන්ති පස්සා උපදීම් පටිච්ච නිරූපදීන් කේන පුසෙය්‍යුම් පස්සා සරුවඥාන්සේ වැඩ ඉන්න කාලේ මාගන්දිය මේ බිසුණාන්සේ රජු බුදුහාමුදුරන්ගෙන් ඇතිවෙච්ච නිග්‍රහය නිසා උදේන් රජුරන්ගේ අගමේශිකාව බවටපත් වෙලා භික්ෂුන් වහන්සේලා පාරේ යනකොට ওই හග්ගෙඩිය හග්ගෙඩිය කියන්නේ දැන්. ඒ වගේ දොස් කියනවා. සෝම්පා මොකද්ද මේ බණ්ඩාරනායක මරපු කාලෙම හාමුදුරන්ට වෙන නමක් කියලා බැන්න. මට මතක නැහැ. මේ ළඟදී ඉඳලා හග්ගෙඩිය හග්ගෙඩිය කියන ඉතින් හාමුදුරන්ට දකින්නකොටම පිළිලු කරනවා. අර වගේ නෙවෙයි හොඳටම කුණු හරපෙන් බන්නවා බුදුහාමුදුරන් බයිනවා. ඉතින් ඒක නිසා ආනන්ද හාමුදුරන්ට මට නම් බැන්නක් කවන්නේ බුදුහාමුදුරන්ට බයින්නවනේ. ඊපස්සේ බුදුහාමුදුර ගිහිල්ලා කිව්වා ස්වාමීන් වහන්සේ අපි වෙන පැත්තකට වඩිමුද කියලා. මොකද කියලා බුදුන් හරි දැක්කෙත් නැහැ දන්නෙත් නැහැ වගේ නොදන්නා වගේ. බලන්න මේ පාර යනකොට මිනිස්සු හරියට මේ බයින ඉතින් ආනන්ද දැන් උතන ගිය තැනත් බැන්නොත් එම් මොකද කරන්නේ? ඒ නිසා උන්නෝක එතනදී මේ ඉවර කරලා තමයි යන්න තියෙන්නේ කියලා. දැන් ආනන්ද හැමෝටම මේ චෝදනා කරනවට බනින්නත් බෑ. නමුත් බුදුජානක නික උදාන ගාතාවක් මතක් වෙනවා. ගාමේ අරඤ්ඤේ සුඛ දුක්ඛ පුට්ඨෝ. උඹ ගමේ ඉන්න වෙන්න පුළුවන්, අරඤ්ඤේ ඉන්න පුළුවන්. උඹ සැප දුක් දෙක ස්පර්ශ කරනවා. නේව අත්තනා නොච පරන්දහේය. ඒ බණින මිනිස්සු අල්ලගෙන ගැහින්නත් එපා. මේක උඹේ වුණාට වෙන එකක් නෙමෙයි. මොකද බැනුම් අහන තැනක් නේ. ඒ නිසා මේ වෙච්ච සිද්ධිය උන්නිතා වුණා කියලා හිතන්නත් එපා. මානිතා වුණයි කියලා හිතන්නත් එපා. පුසන්ති පස්සා උපදීන් පරිච උම් බැන්නට ඒක රිදෙන්නේ උඹ ළඟ උපදීන් තිබුණොත් විතරයි. පාන් කෑල්ලක් පුස්කන්නේ ටෝස් කරන්නේ නැතුව තිබ්බොත් වාතේ කොයි වෙලාවෙත් විශ් බීජ තියෙනවා. ටෝස් කරලා තිබුණ නැති පාන් පෙත්ත තිබ්බ ගමන් ටක් ගාලා පුස් කරනවා නරක වෙනවා. ටෝස් කරපු පාන් පෙත්ත එතන හිටියොත් ඒකයි අයියෝ මස්සිනා උඹේ තෙතපතිය වැඩි නේ. ඒක නෙමෙයි විශ් බීජයල තින් දැන් බලපන් මාව දිහා මම ටෝස් කරලා මට තෙතන්නේ නැහැ නේ මං නිකක් කල් ජීවිතේ. ඒ වගේ බුදුජානක කියනවා පුසන්ති බස්ස උපදින් පරිච්ච උඹේ හිතේ තියෙන තෙතමනේ වැඩි නම් ලෝකේ තියෙන විස බීජ ඔක්කොම උඹට ඇදලා එනවා. උඹේ හිත තපසෙන් ආතාප වීරියෙන් තවලා දන්නවනම් ඔය එනේ අභිවන්දනය කරන්න එපා අභිවදනය කරන්න එපා අජෝතනය කරන්න එපා නම් ඒව ආවට වැදගන්නේ ඒව ඇවිල්ලා läග ගන්නෙ නෑ ඒව ඇවිල්ලා ඔබ පෝෂණය කරගන්නේ නෑ ඒ නිසා පුසන්ති පස්සා උපදීන් පටිච්ච නිරූපදෙන් කේන පුසෙය්‍යම් පස්සා.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 ඉතින් ඒ නිසා මේක ඒ කළා තේරුණයි කියලා අපිට විශ්වාස කරන්න බෑ. නොතේරෙන්න ඉඩ තියෙනවා. නමුත් මෙතන ගියාට පස්සේ තේරෙනවා කලින් ආපු කෙලෙසකුත් නෑ. මේ කෙලෙසේ අරන් යන තැනකුත් නෑ. මෙතනමයි මතුවෙන්නේ. මෙතනම නැති කරන්න පුළුවන්. එහි නැති කිරීම සඳහා යෝගාවචරයා මේ අනුසය ආසය මේ අදිෂ්ඨාන චේතනා ස්වච්ඡන්ද වගේ දේවල් හරහා මේ කොහෙදෝ යන විස බීජ ඇද ගන්න ගතිය තේරුම් ගත්තේ නැතුව කොච්චර සිල් රැක්කත් සීලේ තථාලානිසංස ලැබෙයි. නමුත් අර හිතේ පල් වෙන ගතිය කුණු වෙන ගතිය නතර වෙන්නේ නැහැ. කොච්චර සමාධි භාවනා කරත් ඇත්තටම රූප ධානය අරූප ධානය ලැබුවත් මේ මතුවෙන මනාපමනාප දෙක හරහා හිතට වැද ගන්නා මේ කෙලෙස් කවදාකවත් නැති කරන්න බෑ. ඒක නිසා ආරාධකත් ඇතුව ඉන් එහා ගිය දැක්මක් ඕනේ.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 නමුත් ඒ ඇඟේ දාගන්න නැති වෙන්න තමයි බුදුරජාණන්සේ අපට කියලා දෙන්නේ මේ ඇඟේ දාගන්න නැති ක්‍රමය ප්‍රියමනාප කෙනාට කොහොමඩක්වත් දෙන්න බෑ. ඒ වගේ මේ ක්‍රමේ දන්නම නොසාගෙන් කාටවත් හොරකම් කරන්නත් බෑ. කාට හරි මේ පාරේ යන්න ඕනේ නම් කාට වළක්වන්නත් බෑ.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 ප්‍රාර්ථනා කරනවා. හොඳයි ශිරු දිනාටම තෙරුවන් සරණයි.